බෞද්ධයන් වශයෙන් විතර සැලකෙන භාවනා කර්මස්ථාන සතරක් තියෙනවා සතර බඹ නිරණේ කියලා. සීල බඹ නිරණේ කියලා සමහර විට කියනවා. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සන්දම්මං නිරාජස්ස සුනන්තු සංගමුත්තදම් නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස සෝමිත් තාසාගතේන චේතසා ඒකං දිසං පරිත්වා විහරති තථා නිත්‍යං තථා සතියං තථා චතුත්ථිං විතුබ්බ මදෝතිරියං සම්බුද්ධ සම්බත්තතාය සම්භාවන්තං ලෝකං නිත්තා සාගතේන චේතසා විපුලේන මහංගතේන අප ප්‍රමාණේන පරිත්‍යා විහෙරති ශ්‍රද්ධාවන්ත ඉන්නතුනි බුලෝකාග්‍රවි භාග්‍යවත් වූ අරිහත් වූ සම්්‍යක් සම්බුද්ධ සරුවක්නරාජෝත්තමයන් වහන්සේ විසින් මේ සිය ගණන් සූත්‍ර දේශනාවන් හිදී දේශනා කොට වදාරන ලද අති ශ්‍රේෂ්ඨ කර්මස්ථාන භාවනාවක් දැක්වෙන සූත්‍ර පාඨයේදී දිනර පොහෝ දවසේ ධර්ම දේශනාව සඳහා මාතෘකා කරන්නිය දුනේ ධර්ම දේශනාව සඳහා මේ සූත්‍ර පාඨයේ ඉදිරිපත් කිරීමෙන් අප බලාපොරොත්තු වන්නේ භාවනා කර්මස්ථාන සතරක් සම්බන්ධව කරුණු පැහැදිලි කිරීමටයි බෞද්ධයන් වශයෙන් විතර සැලකෙන භාවනා කර්මස්ථාන සතරක් තියෙනවා සතර බඹ විහරණේ කියලා. සිව් බඹ විහරණේ කියලා සමහර විට කියනවා. මේ සිව්බම්ම විහරණය සතරබම්ම විහරණය ලෝකුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ තරම් අංග සම්පූර්ණව භාවිත බහුලීකృత කළ වෙන සාකුවරයක් ලෝක ධාතියෙන්නේ ඒ කුල ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ බෝධි සම්භාර පිළියමටද මුල් වූයේ මේ සීබඹ විහරණයයි. අපි කවුරුත් කියනවානේ අපටපත් නිවන් සැප අසරණ සසර අසරණව සසර සරිසරණ සතුන්හට මහත් කරුණාවෙන් අතහැර දමා අති දීර්ඝ කාලයක් බෝධි සම්භාර පුරා ලෝකුරා බුදුනා කියන එතන සඳහන් වනාන මහා කරුණාවක් ගැන ඒ මහා කරුණාව අයිති වෙන්නේ සූදම්ම විමරණයටයි මෛත්‍රී කරුණා මුදිතා උපේක්ඛා කියන මේ ශ්‍රේෂ්ඨ ගුණාංග හතරටයි සූගම විහරණය සතර භක්ම විහරණය කියලා හඳුන්වන්නේ. මෙය අභධර්ම පිටකයේ අප්‍රමඤ්ඤා නමින් හඳුන්වනවා. අප්‍රමඤ්ඤා අප්‍රමාණ්‍ය කියන තේරුම ප්‍රමාණි ප්‍රමාණයක් නැතුව අනන්ත සත්‍යයන් වෙත පවත්වනු ලබන බැවින් මේ හතරට කියන අප්‍රමාණ්‍ය කියලා. ඒ මේ අප්‍රමාණ්‍ය සංඛ්‍යාත සූභම විහරණය බෞද්ධ අබෞද්ධ සිංහල අසිංහල දිවි පරිදි දෙවි මිනිස් හැම සත්නට අත්‍යවශ්‍යයි. අපි බොහෝසෙයින් ලෝක ධාතුවේහි මහා බ්‍රහ්මයා සම්බන්ධ සාකච්ඡා කරන අවස්ථාවල ඒ මහා බ්‍රහ්ම රාජයා සම්බන්ධ ගුණාංග හතරක් ගැන සඳහන් කරනවා. ඒ කියන්නේ බ්‍රහ්ම ලෝකයේ බඹලෝ උපන්න බ්‍රහ්ම රාජයේ මේ ලෝක ධාතු වෙත ගුණාංග හතරක් නිදෝරුවා. ඒ තමයි මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා. දරුවන් සකස් කරන අදල දෙමෝපියන්ගේ సంతානවලද මේ ගුණාංග හතර භාවනා වශයෙන් නෙව ස්වභාවයෙන් පිළිපෙනවා ඒක මේ මිනිස්යාංග පමණක් නෙව සූපාවන්ගේ පක්ෂීන්ගේ පවා පිළිපෙන ගුණයක් ඒ කියන්නේ තමන්ගේ දරුවන් කෙරෙහි දෙමෝපියන් දක්වන්නේ අසීමිත මෛත්‍රියක් අසීමිත කරුණාවක් අසීමිත මුදිතාවක් අසීමිත උපේක්ෂාවක් ඔය ස්වභාවයෙන්ම දෙමාපියන්ගේ සිත්වල පිහිටනවා. නමුත් මේක ධ්‍යාන බවට මාර්ගඵල නිවන් සඳහා උපනිෂද වෙන බවට පත්තර ගැනීම සම්බන්ධව උපදෙස් ඇත්තේ ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛ දේශනාවල පමණයි. වෙන මොනම දේශකයන් වහන්සේ නමක්වත් ශාස්ත්‍රීන් වහන්සේ නමක්වත් මේ මට්ටමට මේ බ්‍රහ්මජීරණ සතර දේශනා කරන්නේ නැහැ. එනිසා මේ බ්‍රහ්ම විහරණ සතර සම්බන්ධ බෞද්ධයන් වශයෙන් වඩා දැනුවත් සිටීම අවශ්‍ය වෙනවා. හේතුව අද මේ අපි ගත කරන කාල පරිච්ඡේදයේ තියෙනවා හොඳ නම. ශාස්ත්‍ර අන්තක්කල්පය කියලා. ඒ කියන්නේ ආශිත බුද්ධ ශාසනයේ පිරිහි දස වර්ෂයකපත් වී සත්ව විනාශයක් සිදු වී ඉන් අනතුරුව නැවත ලෝකවාසී මිනිසයන් කුසල් පිළිම නිසා අවුරුදු අසංකේය දක්වා පරමාශ වැඩුණා. දැන් නැවත බහගෙන බහගෙන එනවා. දැන් අපේ ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ කාලෙ වෙනකොට පරමාශ අවුරුදු 100යි. දැන් අවුරුදු 74ටත් අඩුයි. පරමාශ තව අවුරුදු 6500ක් පමණ ගිය තැන මනුෂ්‍යංග පරමාශ අවුරුදු 10ට බහිනවා. ඒ කාලය තුල මිනිසයන් ඕනෝන් කෙරෙහි බලවත් වෛරයෙන් ගත කරන බැවින් අවියාවුද වලින් විනාශ වෙනවා. දැන් පරිණිමිත වශයෙන් අවියාවුද ලෝකේ බහුල වීමෙන් හොඳට මේක තේරුම් ගන්න පුළුවන්. එනිසා මේ කාල පරිච්ඡේදය තුළ උද්දේශයේ මූලකට සිදුවෙන මේ විපත්යෙන් ප්‍රතිබාහනය කර ගැනීමටත් ඒ විපත්යෙන්ගෙන් වලක් මේ තමා මේ ආරක්ෂා වන නිසා තමන් පමණක් නොව තමන් ජීවත් වන ලෝකේ ජනතාවට පිළිත වෙන පිණිස අත්‍යවශ්‍ය වෙනවා විසුබම විහරණය. විශේෂයෙන් මෛත්‍රී භාවනා ගැන බෞද්ධයන් හොඳට දන්නවා. මෛත්‍රී භාවනා නොදන්න බෞද්ධයෙක් නැති තරම්. නමුත් මේ කරුණාව, මුදිතාව, උපේක්ඛාව කියන උසස් ගුණ තුනක් ධ්‍යාන බවට වඩනාකාරය දැනගැනීම වැදගත්. එනිසා මේ දේශනාව තුළින් සියල්ලෙන් සියල්ල සම්පූර්ණ කොට කීමට කාලේ මදි වුණත් එක්තරා ප්‍රමාණයකට මේ කරුණු හතර අපි ඉදිරිපත් කරන්න සූදානම් වෙනවා සාද සාවධානව අසන්න කියන එක අපි කරුණාවෙන් ආරාධනා කරනවා විශේෂයෙන්ම මෙත්තා කියලා කියන්නේ මුරුදු භාවය මුරුදු භාවය ඒ කියන්නේ නිද සිනහනේ කියන ධාතයෙන් නිපන් මෙත්තා කියන පදේ අර්ථය මව්වරුන්ගේ පියවරුන්ගේ సంతාන කුල සුවකීය දරුවන්ගේ ජීවනය කැමතිීමේ බලාපොරොත්තුවක් තියෙනවා දරුවන් ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් ප්‍රඥාවෙන් ගුණයෙන් නුවණින් ධනයෙන් දානයෙන් යසසෙන් ඓශ්වර්යයෙන් සෑම සම්පතකින්ම දූල වෙනවා දකින්ට දෙමව්පියන් හදවතින්ම කලකු වෙනවා. මෙන්න මේ ගුණයට කියනවා මෙත්තා කියලා. ඒ නිසානේ මාතා මිත්තන් සතේ ඝරේ කියලා දේශනාවේ සඳහන් වන්නේ මෞපිය දෙපළ ස්වකීය නිවසෙහි පරම මිත්‍රය දෙන්නයි. දෙමව්පියන් දරුවන්ගේ ඒ අභිවෘද්ධිය ප්‍රාර්ථනා කරන බැවිමයි. ඒ නිසා ඒ ගුණයට කියනවා මෙත්තා කියලා. කරුණා කියන මේ වචنين ප්‍රකාශ වන්නේ දුකටපත් වූ අසරණයන් දුකටන උණු වෙන ස්වභාවයයි. සත්පුරුෂයන්ගේ සිත උණු වෙන ස්වභාවය කරුණාවයි. උණු වෙනවා පමණක් නෙමෙයි. ඒ අයගේ දුක සංසුදු වීමේ සමර්ථකම දැඩි කරගන්නවා කරුණාවෙන්. එවාගෙම ඒ දුක්ඛිතයන් වෙත තමාගේ අවංකවම කරුණාව පලක්ම ලැබෙනවා. එනිසා ඒක කියනවා කරුණා කියලා. මුදිතා කියන්නේ සුපිත මුදිත පුද්ගලයන් කෙරෙහි තමන් ඊර්ෂ්‍යා නොකොට ඒ අය කෙරෙහි පරම මෝදනය එවැගේම සතුටක් උපදවා ගැනීමයි උපේක්ෂාව කියන්නේ සැප දුක් විඳිනේ සුදු වන්නේ කුසල කුසල කර්මයන්ගේ හේතුයෙන් බැවින් තමන් කොච්චරේ කුවක් අනුන් සැපවත් නොවන බවක් කොච්චරේ කුවක් අනුන් දුකින් නොමිදෙන බවක් කොච්චර හිතුවත් අනෝ ලද සැපතෙන් නොපිරිහි නොසින්න බවක් සලකමින් කර්මය පිළිබඳව මන ආභෝධයක් ඇති කර ගැනීමයි උපේක්ෂා බ්‍රහ්ම විහරණයෙන් කෙරෙන්නේ. හැබැයි මේ අවස්ථා හතර අපි අනුකූල වෙමින් තේරුම් ගන්නට ඕනේ. විශේෂයෙන්ම මේ සූත්‍ර පාඨයේ කෙටි තේරුම මෙහිමයි සෝ මිත්‍යාසාගතේන චේතසා ඒකංග සම්පරිත්වා විහෙරති ඒ කියන්නේ යම් කිසි කෙනෙක් සීලේක පිළිපා නීවරණ මැඩපවත්වන පිණිස භාවනාවක යෙදෙනවා ඒ නීවරණ මැඩපවත්වන භාවනාවේදන යෝගාවචරයා වික්ෂුන් වහන්සේ නමක් හෝ වික්ෂුණීන් වහන්සේ නමක් හෝ උපාසක උපාසිකා යම් කිසි කෙනෙක් හරි තමන්ගේ සීලය පිරිසුදුව තබාගෙන විවේක ස්ථානයකට වී මෛත්‍රිය වඩනවා. මේ මෛත්‍රිය වඩලා අර්පණා බාට පමුණවාගෙන ධාන බාට පමුණවාගෙන එක් දිශාවකට විදුදුව වාසය කරනවා. තථා ဒ ුතියං එසේම දෙවනි දිශාවටත් තථා තතියං එසේම දෙවනි දිශාවටත් තථා ගතෙත්‍රිං එසේම සීවනි දිශාවටත් ඉති උද්ධමගෝ මෙසේ උඩ දිශාවටත් යට දිශාවටත් පිරියම් අනු දිශාවන්ටත් සම්මෙහි සෑම තැනකම සම්බත්කාය සියලුම සත්ව ප්‍රජාවටත් විපුලේන ඒ කියන්නේ අතිශයින්ම උසස් වූ මාර්ගතේන ධ්‍යාන බාට පැමිණියා වූ අප්‍රමාණේන සත්‍යං සීමා නොකොට අප්‍රමාණ සත්‍යං වෙත පවත්වීම වශයෙන් මෙත්තා සාගතේන චේතසා පරිත්‍යා විහෙරති මෛත්‍රී සාගත සිතේ පතුරුෙමින් වාසය කරනවා මේකයි සූත්‍ර පාඨයේ කෙටි තේරුම මෙතන සඳහන් වෙන්නේ ධ්‍යාන දාටපත් වුණා වූ මෛත්‍රී සිත විහිදුවන ආකාරයයි දස දිශාවතම මේ මෛත්‍රී විහිදුවන ආකාරය මෙතන කෙටියෙන් ප්‍රකාශ වුණා ඊළඟට අපි සලකා බලන්නට ඕනේ මේ උසස් ගුණ තමාගේ සිතේ රෝපණය කරගන්න පිළිවෙල යම්කිසි උසස් ගුණයක් උරුදු කරන්නේ කැමති කෙනෙකු පළමුවෙන් ඒ ගුණයට පතහැනි අගුණයේ කෙරෙහි දොස් දකින්නට ඕන. දැන් මෛත්‍රී කියන උසස් ගුණයට පතහැනි දේ තමයි ද්වේෂය, ව්‍යාපාදය, ක්‍රෝධය, වෛරය, කාටිගය, මුරුස්සන බව මේ ආදී ගති ගුණ. මේවා මෛත්‍රියට හාත්පසින්ම පටහැනි. ඒ වාගේ දොස් ආදීනව සැලකී යුතුයි. ඊළඟට මෛත්‍රියේ තියෙන ආනිසංස සැලකී යුතුයි. කරුණාවටත් එහෙමයි. කරුණාවට හාත්පසින් විරුද්ධ වන්නේ හිංසාව. හිංසාවේ ආදීනව සැලකන්නට ඕනේ. එවාගේම කරුණාවට කරුණාවෙන් යම්කිසි ආනිසංස රාශියක් තියෙනවා. ඒවා සැලකන්නට ඕනේ. මුදිතාවට හාත්පසින් විරුද්ධතාවය ඇති වෙන්නේ අරතිය. ඒ කියන්නේ ඊර්ෂ්‍යාව හා ඒහා සම්බන්ධ ගති. මේ ආදීනව සලකන්නට ඕනේ. ඒ වගේම මුදිතාවේ ආනිසංස සිහි කරන්නට ඕනේ. උපේක්ෂාවට ඍද්ධියම ප්‍රතිවිරුද්ධ ගලන්නේ රාගයයි ද්වේෂයයි දෙක. මේ දෙක ආදීනව මෙනෙහි කරන්නට ඕනේ. උපේක්ෂාවේ ආනිසංස මෙනෙහි කරන්නට ඕනේ. මේ කියන කර්ම සතරේට ප්‍රතිවිරුද්ධ ගතිවල තියෙන ආදීනව සලකා ඒ ಗುಣධර්ම හතරේ තියෙන ආනිසංසානුව නුවණින් සලකාගෙනයි මේ උපස් ගුණ තමාගේ සිතේ ධ්‍යාන බාට පමුණවා ගන්න පුළුවන් වන්නේ. ඉතින් මේ ධ්‍යාන බාට පමුණවා ගැනීම ගැන හිතනකොට සමහර බෞද්ධයෝ අබෞද්ධයෝ හිතන්න පුළුවන් අපටව කරන්න ලැබෙන්නේ නැහනේ. අපට කාලය නැහනේ. අපට මේ සඳහා වෙලාව නැහනේ. මේ හිතන්න පුළුවන්. ඒ සිටීම සුදුසු නැගී. ඒ කියන්නේ යම් කිසි උසස් තත්වයක් තමා බලාපොරොත්තු වෙනවා නම් ඒ සඳහා ඡන්දය, චිත්තය, වීරිය, දීමන්සාව කියන හතරෙන් එකක් වෙනවා නම් පුළුවන් වෙනවා. ඡන්දවතෝ කින්නාම නැසෙජ්ජති. හිතේ බලවත් හැමැත්ත තියෙනවා නම් කුමක්ද සිද්ධ කළ නැහැ කියන්නේ. චිත්තවතෝ කින්නාම නැසෙජ්ජති. යමක් සඳහා බලවත් සිතක් තියෙනවා නම් කුමක්ද කළ නොහැකි වන්නේ විරියමකෝ කින්නාමන සෙජ්ජති යමක් කරේ වීර්ය උත්සාහය තියෙනවා නම් කුමක්ද සිද්ධ කළ නොහැකි වන්නේ පඤ්ඤවකෝ කින්නාමන සෙජ්ජති නුවණක් නම් දක්ුණාවක් නම් කළ නොහැකි කුමක්ද මේක නිසා මේ හතරෙන් එකක් හරි තියෙනවා නම් ඒ සියල්ලම උපදවා ගන්න පුළුවන් එනිසා විශේෂයෙන් බෞද්ධයන් වශයෙන් අපි මේ සම්බන්ධව උනන්දු වීම අවශ්‍යයි ඒ මක්නිසාද මේ ආනිසංස අසීමිතයි. මේවා නිවැදීමේ ආදීනවත් අනන්තයි. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කොට ප්‍රදානා කුදෙනවා දේශයෙන් දූෂිත වූ පුද්ගලයා ප්‍රාණඝාතයක් කරනවා. අදත්තාදානයක් කරනවා. පංච දුෂ්චරිතයක් කරනවා. දසා කුසලයමක් කරනවා. මාත්‍රඝාතනාදී ආනන්තරේ කර්මම සිද්ධ කරනවා. එයින් මොකද සිද්ධ වෙන්නේ? ඒ ද්වේෂය නිසා නරක ආදී තත්ත්ව යනවා. ප්‍රේතාපාතත් යනවා, අසුනාපාතත් යනවා, ත්‍රිසංවාපාතත් යනවා. මනුෂ්‍ය ලෝක උපනත් අන්ධ වෙනවා, විහිළු වෙනවා, ගොළු වෙනවා, උම්මත්තක වෙනවා, මන්ද බුද්ධික වෙනවා, අංගවිකල වෙනවා. මේ කොමකලේ කවුද? අර තමාගේ චිත්ත සංකාලේ හටගත්තු ද්වේෂයනේ. මෙන්න මේක නිසා ද්වේෂයේ ආදීනව වර්තමාන වශයෙන්ොත් අනාගත වශයෙන්ොත් සලකා බලන්නට ඕනේ. ඊටත් වඩා වර්තමාන වශයෙන් බලනවා නම් යම් කුසකෝගේ සිතේ ද්වේෂයක්, ව්‍යාපාදයක්, තරහක්, ක්‍රෝධයක්, වෛරයක්, නිරුෂණ බවක්, පටු සංඥාවක් ආවනම් ඒ මොහොතේම තමාගේ ලස්සනට තිබුණු පරාපු රත්තරන් වාගේ පිරිසිදු තිබුණු උතුම් සිත කුළුතු වෙනවා. සිත අපිරිසුදු වෙනවා. ඒ දේශසාගත සිතේ යෙදෙනවා පිත්තචාසික ධර්ම විෂක්. මේ ඔක්කොම අපිරිසුදු වෙනවා විකෘත වෙනවා ඒ අපිරිසුදු සිටිවිලි ගමන් වීක වශයෙන් සිටේ පහළ වෙන්න පහළ වෙන්න තමාගේ ලස්සනට ගුණ කුරුදවත් රූපේ කළු වෙනවා මේ ටික කළු වෙනවා ඒ මේ කළු වෙන්න වෙන්න ඒ කළු පාට ලේ ශරීරය පුරාම පැතිරී යමින් තමාගේ සෑම රූප කලාපයක් රූප ශෛලයක්ම රෝගාතුර බාටපත් වෙනවා ඇස් දෙක අප්‍රසන්න වෙනවා මොන නපුරු වෙනවා ශරීරය දුර්වර්ණ වෙනවා ඇඟ ලෙවුලනවා වචන ලෙවුලනවා කතා කරන වෙලාවේ හරියට වචන පැහැදිලිව කියන්න හැකි වෙනවා එතමනක් නෙමෙයි ඉදිරියේ ඉන්න තම අමනාප කෙනෙක් නම් ඔහු එක නපුරු වචන හුවමාරු කරගන්න වෙනවා නපුරු විදේත අත්තා ක්‍රියා කරනවා අවියාවද ගන්නවා අනුන්ද නැසනවා තමන්ද නහ ගන්නවා තමන්ගේ ආග්‍රාවේ නසා ගන්න තරමට මේ දේශය උස්සන්න වෙනවා. මේ කුමක්ද? මෙච්චර උතුම් මනුෂ්‍ය ජීවිතය විපාකයට පත් කරන තරම් භයානක දෙයක් තමයි ද්වේෂය. යම් කිසි විදියකින් සමාජයේ සිටේ මේ උපදින තියෙන ද්වේෂය උපදින මොහොතේ ඇතිවෙත සංවර කරගන්න සමත් වෙනවා නම් ඒ සඳහා ගලීතු උතුම්ම දේ තමයි මෛත්‍රිය. මෛත්‍රී භාවනාව මේ පියවරේ පටන්ම වඩන්ත වඩන්ද තමාගේ සිතේ පුදුමාකාර ප්‍රසන්න බවක් ඇති වෙනවා. තමාගේ උපතින් දෙන ප්‍රභාස්වරී සිත වඩා ප්‍රභාස්වර වෙනවා. සංවම් පාටක් වෙනි පාටක් මේ හෘද වස්තුවේ ඇති වෙනවා. මේ ධාතුව සංවම් පාටට ඇති වෙනවා. ප්‍රසන්න වෙනවා. ඒ ප්‍රසන්න මේ ධාතුව සකල ශරීරයේම මාංශ පේශියක් පාසා විහිදී යනකොට බෙදී යනකොට රූප කලාප ප්‍රබෝධමත් වෙනවා. රූප කලාප වර්ණවන්ත වෙනවා. රූප කලාප නිරෝගී වෙනවා. ඒ නිරෝගී රූප කලාප පැතේ යාම නිසා ඇස් දෙකක් ප්‍රසන්න වෙනවා. මුහුණක් ප්‍රසන්න වෙනවා. ශරීරයක් ප්‍රසන්න වෙනවා. කොහොමලක් නෙමෙයි යහපත් සිතිවිලි සිතට ගලාගෙන එනවා. ඇයි ගත ඇතුලේ සනසුමක් නෙ තියෙන්නේ? ගත ඇතුලේ දැලිල්ලක් නැහැ. බොහොම සංසුන් බලක් එනවා. පිහිච්ච දැලිල්ලක් නිවලා යනවා. එනිසා හිත පිරිසිදු වෙන්න වෙන්න වචනත් බොහෝම සාන්ත වෙනවා. කායික පැවතුම් සාන්ත වෙනවා. දුතුයන්ට මනවදන කෙනෙක් වෙනවා. දුතු දුතුයන්ට ප්‍රසන්න භාවයක් දකින්න ලැබෙනවා. එකමනක් නෙමෙයි සැපෙන් නිඳ යනවා සැපෙන් අවදි වෙනවා නපුරු සීන නොපෙනී යනවා දෙවියන්ට ප්‍රිය වෙනවා මනුෂ්‍යයන්ට ප්‍රිය වෙනවා දෙවියන්ගේ ධර්මීය ආරක්ෂාව ලැබෙනවා. වහාම ඉත සමාධිගත වෙනවා. අව්‍යාවුද වසවිස යන්නේ මුතත්ව වලකිනවා. ඒ වගේම නොමුලාව කලුරේ කරන තරමටම සමිතම සතෝ සම්පජාන කාර්යව ගත කිරීමට ශක්තිය ලැබෙනවා. මේ වර්තමාන වශයෙන් මෙන්න මේ විදිහට දේශයේ තියෙන ආදීනව මෛත්‍රිය කියන ආනිසංස සිතන්න සිතන්න මෛත්‍රිය වැඩි වීම සම්බන්ධ උද්දෝෂයේ සිටට පහළ වෙනවා. සපත්තකාන්ත ශේත්‍රේ නමින් දේශනාවක් වෙනවා. මේ දේශනාවේ සඳහන්ව තියෙනවා ලස්සන දෙදුමක්. ඒ කියන්නේ තරහකාරය, අමනාප පුද්ගලයා, තමන්ගේ අමනාප පුද්ගලයා ගැන හිතන කරුණ හදා. මගේ මේ අසවල් සතුරු පුද්ගලයා දුර්වර්ණ වේවා කියලා හිතනවා. එතකොට මොකද වෙන්නේ? ඒ තමන් හිතනකොට තමන් ඉස්සල වෙලාම දුර්වර්ධ වෙනවා. මගේ මේ සතුරු පුජ්‍යලයා දුකසේ නිදක්වා කියලා හිතනවා. තමන්ට දුකසේ නිදා ගන්න වෙනවා. එවන්ගේ මගේ සතුරු පුජ්‍යලයා හිතන ප්‍රතනද ඉෂ්ට නොවේවා කියලා හිතනවා. තමන් මේක විපාක ලැබෙනවා. මගේ සතුරු පුජ්‍යලයාට යසස නැති වේවා කියලා හිතනවා. කීර්තිය නැති වේවා කියලා හිතනවා. තමන්ට විපාක ලැබෙනවා. එවගේ මගේ සතුරු පුද්ගලයාට භෝග සම්පත් පිරිනේවා කියලා හිතනවා. තමන්ගේ භෝග සම්පත් පිරිනෙන්න පටන් ගන්නවා. මගේ සතුරු පුද්ගලයාට මිත්‍රයන් යහළුවන් නොමත වේවා කියලා හිතනවා. තමන්ගේ මිත්‍රයන් තමන්ට පසලු කුරම්බාටපත් වෙනවා. මගේ සතුරු පුද්ගලයා මරණින් මත් අපායට වේවා කියලා හිතනවා. තමන්ට අපායට යන්න සිද්ධ වෙනවා. මෙන්න මේක තමන් අන් අය ගැන නපුරු සිතුවිලි සිතනකොට තමන්ට ඒක ප්‍රතිපාක ලැබෙනවමයි බුද්ධ දේශනාවේ කියනවානේ යෝ අපදුත්තස නරස කුසති සුද්දස්ස පෝසස අනංගනස්ස තමේව බාලං අච්චේති පාපං සුකුමෝ රජේ පටිවාතං චිත්තෝ සියම් දුහිල්ලක් උඩුසුලවර දැම්මා නම් තමන්ගේ මුහුණටයි ඒක ආපස්සට එන්නේ ඒ වාගේ කරදරයක් නොකළ දුකක් කරදරයක් නොදුන්න අලාභයක් අයසන් නොකළ යම් කිසි පුද්ගලයෙකුට ද්වේෂ කරනවා නම් ක්‍රෝධ කරනවා නම් වෛර වෛර කරනවා නම් ඊර්ෂ්‍යා කරනවා නම් එවාගේම අලඩක් හැමක වෙනවා නම් අමාතම ඒක විපාක ඒ මොහොතේම සිද්ධ වෙනවා මෙන්න මේක නිසා සරුවක්ඥන් වහන්සේ දේශනා කළ තියෙනවා ද්වේෂය කියන එක මහා ගින්නක් ද්වේෂය කියන එක මහා අන්තරාවක් ද්වේෂය තරම් ගින්නක් ලෝකේ නැත කියලා. මෙන්න මේක නිසා ද්වේෂය ආදීනව සලකමින් මෛත්‍රිය ආනිසංසත් මෙනෙහි කරමින් මේ මෛත්‍රිය ධ්‍යාන බාට පමනවා ගන්නට අපි උනන්දු වෙන්න ඕනේ. මෛත්‍රී ධ්‍යානයෙන් අපි ලෝතුරා බුදුරජාණන් වහන්සේ අග්‍රය කියනක මුලින්ම සඳහන් කළානේ බුදුරජාණන් වහන්සේ මේ මෛත්‍රිය සෑම විටම අනන්ත ලෝක ධාතු වෙත අනන්ත සත්‍ය ප්‍රජාවක මිහිදුවාගෙන වාසය කරනවා. සමහර විට තමන් වහන්සේගෙන් ධර්ම ශ්‍රවණය කරන්න යම් කෙනෙක් ආවනම් එක්කෙනෙක් හරි 1000ක් හරි ලක්ෂයක් හරි කෝටි ගණනක් හරි මේ ඔක්කොටම පළමුවෙන්ම දේශනාවට පළමුවෙන්ම කරන්නේ මෛත්‍රී සත විහිදුවීමයි. ඒ මෛත්‍රී සත විහිදුවීම නිසා ඒ කුජලයන්ගේ චිත්ත සංකාලවල මෘදුභාවය ඇති වෙනවා. ඕන් අවනත වෙනවා. මේ ධර්ම දේශනාවට සාවධාන වෙනවා. එනිසා ඒ අයට ධර්ම දේශනාව සාර්ථක වෙලා ධ්‍යාන මාර්ගඵල අධිගමනයට කරන් සමර්ථ බව ලැබෙනවා. මෙන්න මේක සරුවක්ඥන් වහන්සේගේ නියමයක්. ධර්ම දේශනා කරන්න මත්ෙන් දේශකයන් වහන්සේලා විසින් ශ්‍රාවක පිරිසට මෛත්‍රී විහිදුවන්නට ඕනේ. ඒක අවශ්‍යම චාරිත්‍රයක්. එවැගේම සරුවක්ඥන් වහන්සේගේ ශාසනයේ මේ ධර්ම දේශනා කරන ධර්ම දේශක දිහිපෑගේ දේශකයන් වහන්සේලා ඒ විදිහේ මෛත්‍රියෙන් යුතුව මෛත්‍රී ප්‍රාර්ථනාවෙන් යුතුව මෛත්‍රී විමුදුයෙන් යුතුව ධර්ම දේශනා කරත ඒ දේශනාව සාර්ථක වෙනවා ආනන්ත ධර්මයේ සුවසේ ආબોධ වෙනවා මෙන්න මේක නිසා සරුවක්යන් වහන්සේ යම්කිසි අදාන්ත අවිනේක පුද්ගලයෙකුට ධර්ම දේශනාවක් කරන්න වඩිනවා නම් කල් ඇතුවම ඕක මේ මෛත්‍රී චිත්ත පදංග විහිදුවන ඕගේ සුත් නිර්භාවයට පමනෝලයි ධර්ම දේශනා කරන්නේ අංගුලිමාල දමනය ආලවක දමනය සූතරෝම දමනය කරරෝම යක්ෂ දමනය බකබ්‍රහ්ම දමනය මෙයාගේ දෙවියන් බ්‍රහ්මයන් යක්ෂයන් දමනය කළ ආකාරය එවාගේම නාලාගිරිය ඇතු දමනය එවැගේම අග්නිසිත භූමසිත නාගයන් দমনය මේ ආදී අදාන්ත අනුමේක සත්‍යයන් দমনය කරන්ද උනා සිදිරිපත් වූයේ මෛත්‍රී විහිදුගෙන මේක නිසා බෞද්ධයන් වශයෙන් අපට මේ මෛත්‍රී භාවනාව ධ්‍යාන බාට පමුණවා ගන්න පුළුවන් විශාල ශ්‍රේණියක් කරන්න පුළුවන් ඒ කියන්නේ පස්පවෙන් පුද්ගලයක් හදන්න පුළුවන් දසාකුසලෙන් වළක්ව ගන්න පුළුවන්. අශ්‍රද්ධාවන්තයන් ශ්‍රද්ධාවන්ත බවට ප්‍රමුණවා ගන්න පුළුවන්. සීලයක් නැත්නම් සීලවත් බවට ප්‍රමුණවා ගන්න පුළුවන්. නපුරු දුර්දාන්තයන් ලාභ සුමිනියට පුජ්‍යලයන් බවට ප්‍රමුණවා ගන්න පුළුවන්. එවාගේම නොමඟ යන අය සුමඟට හරවන්නට පුළුවන්. ප්‍රමාද විහරණය කියාය අප්‍රමාද වූවන් වාට ප්‍රමුණවා ගන්න පුළුවන්. අපායට යොමු වී සිටින අය සුගතියට යොමු කරන්නට පුළුවන්. මේ ආදී විශාල සේවයක් මේ මෛත්‍රී භාවනාව ධ්‍යාන බාට පමුණවාගත් කරන්නට පුළුවන්. එනිසා අපට ලෝතුරා බුදුරජාණන් වහන්සේ පහදා වදාරා ඇති මේ භාවනා ක්‍රමය වඩා උනන්දුවේ මුන්නේ පුහුණු කර ගැනීමට බලාපොරොත්තු වෙමු. මෛත්‍රී භාවනා පුරුදු කර ගැනීමේ අනුපිළිවෙලක් තියෙනවා. ඒ අනුපිළිවෙල මෙහෙමයි. සමාය සම්භාවනීය හිතවන්තයාය මධ්‍යස්ථයාය අහිතවන්තයා කියන හතර දෙනාට අනුපිළිවෙලෙන් වැඩි යුතුයි. මෛත්‍රී භාවනා පටන් ගන්නකෝ ඒ විදේකේවත් අතුප්‍රිය කුජලයාට හෝ අප්‍රිය කුජලයාට හෝ මධ්‍යස්ථ කුජලයාට හෝ වෛරී කුජලයාට හෝ මලජී කෙනෙකුට හෝ එවාගේම ලිංග විසභාග කෙනෙකුට හෝ පළමුවෙන් වැඩි යුතුයි. අතුප්‍රිය කුජලයාට කියන්නේ ස්වාමි පුත්‍රයා විසින් භාර්යාවට ස්වාමි පුත්‍රයා මව්පියන් විසින් දරුවන්ට මෛත්‍රිය වඩන්න පළමුවෙන් සුදුසු නැදි. එතෙන් මේ මෛත්‍රිය වේසෙන් වෙනත් සිතුවිලි පහළ වෙනවා. එවාගෙම ස්වාමි දිහිත්‍ර විසින්ද පළමු කොට සමාගයේ ස්වාමි පුත්‍රයාට හෝ දරුවන්ට මුත්‍රදීම සුදුසු නැදි. එනිසා අතිප්‍රිය කුජලයාට පළමුවෙන් මුරදී යුතුයි. එවාගෙම අප්‍රිය පුද්ගලයාට මෛත්‍රිය වඩන්න ගියාට පිහිටන්නේ නැහැ. මධ්‍යස්ථ පුද්ගලයාට පළමුවෙන් මෛත්‍රිය වැඩුවාට පිහිටෙන්නේ නැහැ. සල්පුරු පුද්ගලයාට මෛත්‍රිය වඩන්න යාමේ තමාගේ නැති යටපත් වී තියෙන ව්‍යාපාදේ මතුවෙන්න පුළුවන්. මලජේ කෙනෙකුට මෛත්‍රිය වැඩීමෙන් ඝාන බාට පත්වන්නේ නැහැ. ඒ වගේම තමන්ගේ సంతානයේත මෛත්‍රිය පළමුවෙන් පිහිටන්නේ තමා ගැනයි. තමා ගැන හොඳින් පිළිදලා තියෙනවා. තමා සාක්ෂි ස්ථානයේ තියාගෙන පළමුවෙන්ම ධ්‍යාන බාට පමනවීම සඳහා ගන්නට ඕනේ සම්භාවනීයතවන්ති. ඒ කියන්නේ ජීවත් වෙනවා නම් මෞපියන් දෙපළ. ඒ වගේම ආචාර්ය උපාධ්‍යාන් වහන්සේලා, ධර්මාචාර්යයන් වහන්සේලා, ඒ වගේම ගුරු උතුමන් තවත් තමාට උපකාර වූ සම්භාවනීය අයින්ද පුළුවන් යොමු දිනේ කෙනෙක් ඕන මුලට ගන්න. ඒ විදිහේ සම්භාවනීය ක්‍රමන්තයක් මුලට ගත්තාම වහාම හිත තැන්පත් කරගන්න පුළුවන්. ඒකෝට අපි මුදෙසුණක් වශයෙන් ගන්නේ තමන්ගේ ආචාර්යයන් වහන්සේ. ආචාර්යයන් වහන්සේ තමාට මහෝපකාරී. උනාසිකෙන් ලැබුණු උපකාර ආශීර්වාදයි. ඒ ගුණමාන්තතාව සිතාගෙන උනාසිකේ තමා ඉදිරියේ ඉන්න හැටි හිතින් බලා ගන්නවා. බලාගෙන ඵලයෙන් තමාට මෙත් කර ගන්නවා. මෛත්‍රී භාවනාව සඳහා මාත්‍රිකා වචන කීපයක් තියෙනවා. එක එක සූත්‍ර දේශනාවල ඒ ඒ පුද්ගලයන්ට ජලඳන පරිද්දෙන් මෛත්‍රී වචන සරුවක්යන් වහන්සේ දේශනා කළා තියෙනවා. එයින් ප්‍රතිසම්මුදා මාර්ග පාළියේ දැක්වෙන මාත්‍රිකා වචන හතර විසුද්ධි මාර්ගය වැනි ග්‍රන්ථවලට ඇතුළත් කරලා තිබෙනවා. ඒක බොහොම පැහැදිලි. එනිසා ඒ වචන හතරෙන් එකක් ගන්නවා. දැන් සමාද තමා මෛත්‍රී කරගන්නකොට අහං අවේරෝ හෝමි අහං අභ්‍යාපඤ්ඤෝ හෝමි අහං අනේගෝ හෝමි අහං සුඛී යත්තානම් පරිහරාමි කියලා සමාකම කරගන්නවා ඒ එක වචනයක් අරගෙන 10 12 සැරයක් 20 30 සැරයක් සමාකම කරගන්නවා ඒ වගේ වචන හතරතම වෙන වෙනම වැඩි වාර ගාණක් මුත් කරගන්නවා සමාගෙන ඊළඟ සමාගයේ ආචාර්යයන් වහන්සේ ඉදිරිපිට බොහෝම සෝභමාන මුහුණින් ඉන්න ආකාරයේ සිතින් ගතිමින් මගේ ආචාර්යයන් වහන්සේ කියන මේ සංඥාව හොඳට පිළිතුවාගෙන ඒසෝ මේ කල්යාණ මිත්‍රෝ අවේරෝ හෝතු අවේරෝ හෝතු අවේරෝ හෝතු ඒ අවේරෝ හෝතු කියන වචනේ වැඩිමාන ගානක් හිතෙනවා වැඩිමාන ගානක් කියන්නේ වෙන කිසියම් වචනයක් හිතන්නේ නැතුව සියවර දහස්වර දසදහස්වර හරි ඒ වචනේ නිසිතනවා හිත එහා මෙහා යන්ට නොදී අර ආචාර්යයන් වහන්සේගේ මුහුණ හොඳින් අරමුණු කරගෙන මේ වචනයම පාවිච්චි කරනවා. හැබැයි කලින් ආනාපාන සති භාවනාවෙන් කර්මස්ථාන වඩලා ධ්‍යාන දාටපත් වූ කෙනෙකුට නම් බොහෝම ලෙහෙසි වෙනවා. ආනාපාන සතිය හෝ කාගතිය සතිය හෝ කවර හෝ භාවනාවකින් සිතේ ධ්‍යාන දාට පමුණවාගෙන සිටියට බොහෝම ලෙහෙසි වෙනවා. එසේ නැත්නම් මූල කර්මස්ථාන වශයෙන් මේකම පටන් ගන්න කෙනෙකුටත් මේ එක වචනයක් මාර්ගන භාවනා කීර්ණයේ දිශිතේ ජීවරණ යටපත් වෙනවා. ජීවරණ යටපත් වෙන්න වෙන්නේ ඒ පුද්ගලයාගේ සිතට ආචාර්යයන් වහන්සේ මෙන්න මෙවි පේන්න පටන් ගන්නවා. එතකොට සිතේ විශාල සතුටක් ඇති වෙනවා. තමන්ගේ ශරීරයේ නිගණිය යනවා. වඩ කුටාල කිසිවක් ඇහෙන්නේ පේන්නේ නැති වෙනවා. ඒක නිසා ඒ මොහොතේ නීවරණ යටපත් වෙවි මේ ලැබෙන චිත්ත ඒකාග්‍රතාව තවත් ඒ වචනේ පාවිච්චි කරගෙන යනකොට අර්පණා බාටපත් වෙනවා ප්‍රථම ධ්‍යාන අර්පණා බාටපත් වෙනවා ඒ කියන්නේ අර නීවරණ යටපත් වෙනකොට හිතේ පහළ වෙනවා දැඩි ලෙස කුසල විචාරක කුසල විචාර කුසල ප්‍රීති කුසල සුඛ කුසල ඒකාග්‍රතාව කියන අංග පහ මේ පහ සත්‍යමත් වෙනකොට තමයි අර මනෝද්වාදා වර්ධනයේ අර තමන් අරමුණු කරන ආචාර්යයන් වහන්සේගේ අර රූප කාය සිතින් දකිනේ මේකම වචනේ අරමුණු කොටගෙන පරිකාර්ම උපචාර අනුලෝම ගෝත්‍ර දෝත්‍යාසෙත් හතරක් හේනේට පහළ වී තුන්වන පිළිය රූපාවචර ප්‍රථම ඥාන සිත අර්පණාගත වෙනවා සමාධිගත වෙන එක චිත්තක්ෂණයයි එයින් පස්සේ භවංගයට වැඩෙනවා මේ අයිරියව මාරු කරන්නේ නැතුව නැවතත් ඒ වචනේ මෙනෙහි කරගෙන යනකොට නැවත නැවතත් ඒ වාගේ ඥාන චිත්ත වේති පහළ වෙන්නේ ඒ ධ්‍යානසිත වාර ගන්න වැඩි වෙන පටන් ගන්නවා. පළමුව එක චිත්ත වාරයන් ලැබුණේ ඊළඟ චිත්ත වාර වැඩි වේලාවක් මේක පවත්වා ගන්න පුළුවන් වෙනවා. එහෙම ගිහින් ගිහින් විනාඩි 5 විනාඩි 10 විනාඩි 15 විනාඩි 30 විනාඩි 45 පැය ඕමනේක දිගට ඒ අර්පණාව පවත්වා ගන්න පුරුදු වෙනවා. ඒ පුරුදු වීම නිසා ඒක වශීභාට පමනවා ගන්න සමත් වෙනවා. උපදේශාංගය. ඒ කියන්නේ ඒකේ තියෙන වශීතා පහක්. මේ පළවෙනි ධ්‍යානයේ වශීතා පහකින් තමා ප්‍රගුණ කරගන්න ඕනේ. ආවර්ජන කරන්න ඕනේ. ආචාර්යයන් වහන්සේගේ අර තමාගේ අරමුණ සිතට නඟාගෙන ඒ තමා භාවනාවට ගන්න අර වචනය ඉදිරිපත් කරගෙන ආවර්ජනා කරන්නට ඕනේ. මෙච්චර වෙලාවක් මේ ප්‍රථම ධ්‍යානය පිහිටාවා කියලා වෙලාව අදිෂ්ඨාන කරන්න ඕනේ. මෙච්චර වෙලාවක් මේ ධ්‍යානසිතෙන් නැගිටින වේවා කියලා නැගිටින අදිෂ්ඨාන කරන්නට ඕනේ. එසේ අදිෂ්ඨාන කරමින් සමාධිමා. එසේ සමාධියේදී තමා හිතාගත් වේලාව දක්වාම සමාධිය පවතිනවා. යම් වෙලාවක සමාධියෙන් නැගිටතර ධ්‍යානයෙන් නැගිටතද ඊළඟට සමාධියේ හිතේ පහළ වේ කියනවානේ ඒ ආචාර්යයන් වහන්සේගේ අරමුණ දැක ආලෝකයක් ඒ ආලෝකයේ සමාධියේ පුරුද වස්තුවට යොමු කරනවා යොමු කළා ඒ ධ්‍යානාංග පහ තෝරගන්නවා ධ්‍යානාංග පහ තමාට අරමුණු වෙන්න පටන් ගන්නවා ධ්‍යානාංග පහ වෙන වෙනම ප්‍රත්‍යවේක්ෂා කරනවා නැත්නම් වෙන වෙනම ප්‍රත්‍යවේක්ෂා කරනවා නැවත නැවත නැවතත් ඒ ප්‍රථම ධානයේතම සම්යදී සම්යදී ඇතිතාක් ඒක පරිභෝග කරනවා. දැන් ඉතින් කැමති ඉරියව්වක කැමති වෙලාවක ප්‍රථම ධාන සමාදින්න පුළුවන් වුණාම දෙවෙනි ධානය සඳහා පරිකාරම කරනවා. යද කරනවා. ඒ කියන්නේ පළවෙනි ධානයේ තියෙන විකාර කෝචාරදීක ඕලානික බවත් එවැගේම දීප සුඛේ කාග්‍රතා පුනනම් මේට වඩා ශාන්ත බව සිතලා විකාර ප්‍රචාර දෙකෙන් තොර වූ දීප සුඛේ කාග්‍රතා සහිත තුන්වෙනි අර්පණාව දෙවෙනි අර්පණාව සමාධිගත වේවා කියලා අදිෂ්ඨාන කරන දිනු ධ්‍යාන උපදවා ගන්න. මේ දිනු ධ්‍යානයක් ප්‍රමාණ ඇතුව නැගෙනවා. ඒකත් අර වගේම වශීතා පහතෙන් ප්‍රගුණ කරගෙන තුන්වෙනි ධ්‍යානයටත් යෙදෙනවා. ඒ කියන්නේ ප්‍රීතිය ආදීනව සලකා සුඛ ඒකාග්‍රතා ධානාංග දෙක තාන්ත බව සලකා තුන්වෙනි ධානය අදිෂ්ඨාන කර ගන්නවා. මෙසේ ධාන තුනම ලබාගෙන ඒ ධාන තුන මනමින් ප්‍රගුණ කරගෙන ඊට පස්සේ තවත් ආචාර්යයන් වහන්සේ නමක් ගන්නවා. තවත් තමාට කල්යාණ මිත්‍රත්වයෙන් උපකාර වූ කෙනෙක් ගන්නවා. මේන පුජ්‍යලයන් 10 දෙනෙක් පමණ වෙන වෙනම අරගෙන ඒ වෙන වෙනම ඒ උපමං වෙත අර ධ්‍යාන අර්පණාගත කරනවා. මේ එක වචනයකින්. ඊළඟට ගන්නවා තවත් වචනයක්. ඒ කියන්නේ අභ්‍යාපජ්ජෝ හෝති. ඒකෙනුත් අර වගේ ධ්‍යාන 12ක් උපදවනවා. ඊළඟට අනේගෝ හෝතු. ඊළඟට සුඛියත්තානම් පරිහරතු. දැන් මේ විදිහට එක එක පුද්ගලයකට ධ්‍යාන 12ක් බැගින් සමාධින්න සමත් වෙනවා. ඒ කියන්නේ අවේදෝ හෝතු කියන වචනයෙන් ඥාන තුනයි. අභ්‍යාපජ්ජෝ හෝතු කියන වචනයෙන් ඥාන තුනයි. අනේදෝ හෝතු වචනයෙන් තුනයි. සුඛේයත්තානම් පරිහරත වචනයෙන් තුනයි. එක කුජ්ජලේ කර්මණු කොටන ඥාන 12යි. දැන් ඊළඟට පුජ්‍යයන් 10 දෙනෙක් වෙන වෙනම අරගෙන එක එක්කෙනාට ඥාන 12 12 පුරුදුනාට පස්සේ දහ දෙනාම එක්කාසු කරගෙන මගේ මේ කල්යාණ මිත්‍රයන් දස දෙනාම වෛර නොවෙත්වා ආදි වශයෙන් සිංහලෙන් හරි පාලි භාෂාවෙන් හරි තමා කැමති වචනයකින් ඒ ධ්‍යාන බාටපත් වෙනවා ඊළඟට තමයි මධ්‍යස්ථ කුජල ගන්න මධ්‍යස්ථ කුජලයේ එක්කෙනෙක් අරගෙන ඔහු වෙත ධ්‍යාන 12ක් සමාදිනවා නැවත දෙන්නේ නැවත තුන් දිනේ ඕම 10 දිනක් විතර ගන්නවා ධාදනාකමර මුලින් වගේම ධ්‍යාන එක එක්කෙනාට 12 දෙනෙන් ලබාගෙන සමාපත්තිය සමාදිනවා ඊළඟට තමයි සතුරු පුද්ගලයෙක් ඉන්නවා නම් ගන්නෙ. ඉතින් සතුරු පුද්ගලයාට මෙත් වැඩීමේදී සමහර විට ගැටීම් ඇති වෙනවා. එහෙමනම් අර මුලින් සමවැදුණු අර තමන්ගේ ආචාර්යයන් වහන්සේ අරමුණු කරගෙන උන්වහන්සේ වෙත මෛත්‍රී ධානය සමාදිනා නැවත සතුරු පුද්ගලයාට යොමු වෙන්න ඕනේ. මේ නිසා තීනේදී සතුරු පුද්ගලයා කෙරෙහිද ධානය පිහිටුවා ගන්න පුළුවන්. දැන් මෙන්න මෙහෙම සම්භාවනීය ප්‍රවන්තයාය මධ්‍යස්ථයාය අහිතවන්තයාය කියන තුන් දෙනා කෙරෙහි සමභාවයට එකලෙස ධ්‍යාන සමාපatti සමවදින්න පුළුවන් නම් මේකට කියනවා සීමා සංවේදය කියලා. මේ සීමා සංවේදේ කළාට පස්සේ තමයි රෝධිසෝ අනෝධිසෝ කියලා ධ්‍යාන දිගට පවත්වන්න පුළුවන් වන්නේ. රෝධිසෝ අනෝධිසෝ රෝධිසෝ කියන සීමා කරමින් අනෝධිසෝ කියන සීමා නොකරමින් එතකොට අනෝදේශව වශයෙන් සත්ව කොටාස පහක් තියෙනවා. සබ්බේ සත්තා, සබ්බේ පානා, සබ්බේ භූතා, සබ්බේ පුද්ගලා, සබ්බේ අත්ථභා පරියාපන්න. මේ එක වචනේ ඔක්කොම සත්‍යයයි කි. ඒ නිසා අනෝදේශෝ. ඒ අර සම්මා ඉක්ඛෝ සම්මේ පුරිෂා සීල සත්‍යං කොටස් දෙකකට බෙදුණා. සම්මේ ආර්යා, සම්මේ අනර්යා කොටස් දෙකකට බෙදුණා. සම්මේ දේවා සම්මේ මනුෂ්‍යා සම්මේ විනිපාතිකා කොටස් පොළකට බෙදුණා. මෙන්න මේ සත්ව කොටාස 12ට එක සත්ව කොටාසයක් අරමුණු කොට ධ්‍යාන 12 බැගින් සමවදිනවා. ධ්‍යාන 144ක්. දැන් මේ කිනකත්වයේ පුරුදු වෙනකොට තමාගේ සිතේ පුදුමාකාර සංසිඳීමක් දකින්න පුළුවන්. මේ தත්ත්වය ලබාගත්තන් පස්සේ තමාගේ ධ්‍යාන සිතේ අහස ඉහළට යනවා. අදිෂ්ඨාන කළ අහස ඉහළට යනවා. මනුෂ්‍ය ලෝක ඉක්මවා දෙව්ලොව හය, බඹලෝ 16, අරූප ලෝක හතර මුදුන දක්වාම ඉහළට යනවා. අපහසුයක් නෑ. හේතුව මේකයි. දැන් මේ ඥාන බාට පමනවාගත් උතුම් සමාධි ශක්තිය දශදිශාමයේ විවිධවන්නට නම් ඉහළට යන්න ඕනේ. නැත්නම් ඉහළට දෙන්නේ. යාතු නිදසුනක් වශයෙන් කියනවා නම් මේ ලංකාවේ සිටිනක් පින්තූර ගන්න ඕනේ නම් ආසකයේ ගුවන් යාන කුමකට පින්තූර ගන්න නැත්නම් වදින්නේ නැහනේ ඒ වගේ තමයි ආසේ දෙගෙන මුළු සත්වල මර්මුණු කරගන්න අපට පුළුවන් වෙනවා ඉස්සෙල්ල තමන් ඉන්න ස්ථානය සත්ව කොට්ටාස 12 ඊළඟ තමන් ඉන්න ගමේ සත්ව කොට්ටාස 12 තමන් ඉන්න නගරයේ සත්ව කොට්ටාස 12 තමන් ඉන්න ලංකාද්වීපයේ සත්ව කොට්ටාස 12 තමන් ජීවත් වෙන මේ ආසියාතික රටවල සත්පොට්ටාස 12ක් තමන් ජීවත් වෙන මේ සත්වලේ සියලු සත්පොට්ටාස 12ට අර වාගේ ඉහළඳගෙන මෛත්‍රී විස්පාරණය කරන්න ඕන පතුරවන්න ඕන ඒ වගේ තමයි දිශා වශයෙන් ඉහළට හිත නංගගෙන නැගෙනහිර දිශාවේ අනන්ත ලෝක ධාතු වෙත ඒ මෛත්‍රී විහිදුවන සත්පොට්ටාස 12ට වගේම දකුණු දිශාවට බටහිර දිශාවට උතුරු දිශාවට නගරන අනු දිශාවට දකුණු අනු දිශාවට බටහිර අනු දිශාවට උතුරු අනු දිශාවට යට දිශාවට උඩු දිශාවට කියන දිශා 10ටම වෙන වෙනම එක එක දිශාවකට 144 144 බැගින් ධ්‍යාන පවත්වනවා දැන් ඉත යෝගාවචරයට ධ්‍යාන ක්‍රීඩාවක් වගේ මේ තත්ත්වයට ගත්තාම එළොම මෛත්‍රී ධ්‍යාන ලාභයට පුදුමාකාර කායික මානසික සුවයක් නිදගන්නට පුළුවන් පෞද්ගලික වශයෙන් ඊළඟ තමාගේ මේ මෛත්‍රී විස්පාරය ලෝකයට පැතිරී යාම නිසා මුළු ලෝකයේම තමාට අනුකම්පා කරන ලෝකයක් බාටපත් වෙනවා මේ කියන්නේ මෛත්‍රී භාවනාව ගැනනේ ඊළඟට ගන්නවා කරුණා භාවනාව කරුණා භාවනාවේ මාත්‍රිකාවක් මෙහෙමයි කරුණා භාවනා වැඩිීමේදී අනුපිළිවෙල මේකයි පළමුවෙන්ම අඩන්නට ඕනේ දුක්ඛිත සත්‍යයකටයි. ඒ කියන්නේ මේ හෘද රෝග වලින් පෙළෙන අසාධ්‍ය දුක්ඛිත කෙනෙකු දැකලා හෝ අහලා හෝ ඒ පුද්ගලයාට කරුණාව වඩන්නට ඕනේ. ඒ සඳහා එකම එක මාතෘකා වචනය ගන්නෙ දුක්ඛා මුච්චති. දුක නිදේවා කියන වචනේ. මේ වචනේම භාවිතා කරමින් ඒ දුක්ඛිත පුද්ගලයා කෙරෙහි ප්‍රථම ධානය දෙවෙනි තුන්වෙනි ධානය බැගින් ධාන තුනක් සමාදිනවා. තවත් දුක්ඛිතයක් ගන්නවා. මෙම දුක්ඛිතයන් 10 දෙනෙක් සොයා ගන්නවා සිටී. ඒ විදිහට ඒ ඒ දුක්ඛිතයන් එක එකනාකරේ ධාන තුනක් තුන බැගින් වඩනවා. ඊළඟට ගන්නේ සමාත සම්භාවනීය එකවන්තේ. ඊළඟට ගන්නේ මධ්‍යස්ථේ. ඊළඟට ගන්නේ සතර කුජලී. මෙන්න මේම දුක්ඛිතයාය සම්භාවනීය එකවන්තයාය මධ්‍යස්ථයාය අහිතවන්තයා කියන හතර දෙනා වෙත මේ කරුණාව අර්පණා බාට පමනවා ගන්නවා. ඒක අපහසු වෙන්නේ. ඒකත් අර වගේම පුද්ගලයන් 10 දෙනෙක් විතර වෙන වෙනම අරගෙන වදලා ඊට පස්සේ තමයි සීල සත්‍යෝ සීල ප්‍රාණීහි ආදි වශයෙන් ඈකට මේක නිදුවන්න සමත් වෙන්නේ. ඒක දෙතර දිශා වශයෙන් මුළු ලෝකයේ අනන්ත ලෝක ධාතුවට කරුණා විදුවන්ට නම් උපහිරට ගන්න ඕනේ. භවග්නේ දක්වාහි පිහිරට අරගෙන ඒ කරුණා ධානය විස්පාරණය කරන්න ඕනේ. මෙලෙස තියෙන්නේ අර මෛත්‍රී භාවනාක මාත්‍රිකා පද හතරයි මේකට එකක් බැගින් පමණයි. ඊළඟට මුදිතා භාවනාව. මුදිතා භාවනාවේ වෙනස තියෙන්නේ අරමුණු ක්‍රියේ වශයෙන් පළමුවට ගන්නේ සුඛිත මුදිත පුද්ගලෙ. ඒකනේ තමාට හිතවත් තමා ගැන හොඳට දන්න ඒ වගේම හැම සම්ප්‍රත්‍යයකින්ම ආද්‍ය එක්තරා සුඛිත මුදිත කෙනෙක් තම අරමුණු කරන්න ඕනේ. මොකද දෙවෙනි කෙනෙකුට තමයි ප්‍රපාතම මුදිතාව පිටුවා ගන්න පුළුවන්. ඊළඟට තමයි සමාගේ සම්භාවනීය හිතවන්තයෙක් ගන්න. ඊළඟට මධ්‍යස්ථයේ ඊළඟට අහිතවන්තයෙක්. දැන් සමාජයේ හිතවත් කෙනෙක් ඉන්නවා බොහෝම ධන දාන්නේ තියෙන යසෝසුරු තියෙන සැප සම්පත් තියෙන නිරෝගී වාසනාවන්ත ජීවිතයක් ගෙවන කෙනෙක් ඉන්නවා. හොඳට සේවයක් කරනවා හොඳට යහපත් ජීවිතයක් ගෙවනවා ඒ පුද්ගලයාගේ සම්පත් දැකලා තමන් මුදිතා වශයෙන් වඩන්නේ ඒක මාත්‍රිකාවක් නේද ඒ මොනවාද යථාලග්ග සම්පත්තිකෝ මා විජච්ඡතු යථාලග්ග සම්පත්තිකෝ මා විජච්ඡතු කියන්නේ ලබ සැපතුන් නොපිළිවෙවා ඒක මේ මෞඛ්‍යංගයේ සිටේ පහළ වෙනවානේ දැන් මෞඛ්‍යංගයේ සිටේ තමන්ගේ දරුවෙකු ලෙඩ වුණා නම් අසනීප වුණා නම් පුදුම කරුණාවක් මේ දරුවා කෙරෙහි ඇති දරුවන් උදේට සුඛිත මුදිතව දැනුමින් දිනුවලා අධ්‍යාපනයෙන් දිනුවලා රූපයෙන් දිනුවලා යසයිස්වරයෙන් දිනුවලා තරුණ වාසයෙන් කොට දකුණවට දෙමව්පියන් ඉතේ තියෙන පරම පුදුතාවක් ඒ දරුවන්ගේ සම්පත් වලින් කවදාකවත් වෙනස් නොවේවා කියන මේ ආමෝදනයක් තමයි ඒ දරුවන් කෙරේ දෙමව්පියන් ඉතේ අන්න වගේ තමාට හිතමනාප වූ ඒ සම්භාවනීය කියන්නේ යසයිස්වාරියෙන් උසස් බාටපත් වූ කෙනෙකු අරමුණකටගෙන මුදිතාව ධ්‍යාන කුලක් බාට වඩනවා. ඊළඟට තමාගේ තවත් ඒ වගේ කෙනෙක් නේන යසයිස්වාරිය ඇති කීප දෙනෙක් වෙන වෙනම අරගෙන ඒ ඒ අයට ධ්‍යාන කුලක් කුලක් බැගින් සමාදිනවා. ඊළඟට තමයි සම්භාවනීය හිතවන්තයෙක් ගන්නේ. ඊළඟට මධ්‍යස්ථයක අරගෙනද මධ්‍යස්ථයන් එක්කෙනා දෙන්න තුන් දෙනා ආදි වශයෙන් අරගෙන වෙන වෙනම ධ්‍යාන තුන බැවින් සමාධිමත්. ඊළඟ සතර පුද්ගලයා වෙතත් මේ මුදිතාව පවත්වනවා. යම් හේකින් සතර පුද්ගලයාට මුදිතා වඩන්න අපහසු නම් පළමුවෙන් මුදිතා ධ්‍යාන උපදවාගත් කෙනෙකුට ධ්‍යාන සමයදීම අය බලන්න ඕනේ. හැබැයි මෛත්‍රී භාවනාව තුළින් සතුරු පුද්ගලයා කෙනේ මෛත්‍රිය වඩන්න පුරුදුනාට පස්සේ දැන් මේ බාධාවල් එන්නේ නැහැ. ඊළඟට තමයි උපේක්ෂා භ්‍රම විහරණය. උපේක්ෂා භ්‍රම විහරණයේදී තනිකර අනෙක් තුන වඩන් තේසන උපේක්ෂා ධ්‍යාන වැඩෙන්නේ මෛත්‍රියයි කරුණාවයි මුදිතාවයි තුනේ ඥාන තුනක් තුනක් බැගින් ලබාගත් කෙනෙකුට පමණයි උපේක්ෂා භ්‍රම විහරණයේ ධ්‍යාන ලැබෙන්නේ උපේක්ෂා භ්‍රම වේරණේ ලැබෙන්නේ මූකාවචර චතුර්ථ ඥානෙ පමණයි. වෙන ධ්‍යාන ලැබෙන්නේ. හේතුව උපේක්ෂා භ්‍රම වේරණයෙහි සමාධිය උපේක්ෂා ඒකාග්‍රතාව සහිතයි. උපේක්ෂා වේදනාවෙන් නිසා සෝමනස්ස වේදනාවෙන් ධාන බවට යන්නේ උපේක්ෂා භ්‍රම වේරණේ. එනිසා චතුර්ථ ඥානයේ තියෙන උපේක්ෂා ඒකාග්‍රතාව අංග දෙකනේ ඒෂා චතුර්ථ ඥානාර්පණා ප්‍රමණයි උපේක්ෂා බ්‍රහ්ම විහරණේත. ඉතින් ඒ වග්න කැමති කෙනෙක් පළමුව මෛත්‍රී ධ්‍යානයේ ධ්‍යාන තුනද සමාදින්න ඕන. ඊළඟට කරුණා ධ්‍යාන තුනට, ඊළඟට මුදිතා ධ්‍යාන තුනද සම්වැදිනායි උපේක්ෂා වඩන්න. උපේක්ෂා වැඩිීමේදී මුලින්ම ගනු ලබන්නේ මධ්‍යස්ථ පුද්ගලී. එසේ මධ්‍යස්ථ පුද්ගලයෙකු ගනු ලබන්නේ පළමුව උපේක්ෂාව පිළිපුවා ගන්න ලේසි නිසායි. කල්ැතුව මෙනෙහි කරනවා මං කොච්චර මෛත්‍රී භාවනා කළත් මගේ මෛත්‍රී නිසා අන් අය සැපවත් වෙනවා නෙමෙයි. තමාගේ කුසල කුසල කර්ම නිසා සැප දුක් විඳින්නේ. මං කොච්චර කරුණාව දුවත් අන් අය දුකින් මිදෙනවා නෙමෙයි. තමාගේ කුසල කුසල කර්ම අනුවයි දුකින් මිදෙන්නේ සැපවත් වෙන්නේ. එවාගේ මං කොච්චර මුදිතා වැඩුවත් අන් අය නද සැපතෙන් නොපිරී සිටින්නේ නැහැ. එනිසා ඒ හැමදෙනාම ලද සම්පත් වලින් රැඳී සිටින්නේ හෝ පිරිහෙන්නේ තමා කරගන්න කුසල කුසල කර්ම උඩයි. මේ නිසා කම්මස්සකා සම්දේශත්තා සියලු සත්වෝ කර්මයේ සොකීය කොටක් හෝය කියලා කර්මයේ සොකීය කොටක් බව ආවර්ජන කරනවා. එසේ ආවර්ජන කරගෙනයි මේ වචනේම ගන්නවා භාවනාවට. කම්මස්සකා එක්කෙනෙකුට නම් කම්මස්සකෝ මධ්‍යස්ථ එක කුද්ධලේ කරගෙන තේසෝ පුද්ගලෝ කම්මස්සකෝ කම්මස්සකෝ කම්මස්සකෝ කර්මයේ සුඛය කොට ඇත්තේ කර්මයේ සුඛය කොට ඇත්තේ කියන මේ වචනෙම පුරුදු කරනවා. ඒ වචනේ භාවිතා කරගෙන යනකොට දැන් මෙත්තා කරුණා මුදිතා තුනේ තුන්වෙනි ධානය ලබාගෙන හිටිය නිසා තුන්වන පුරුව උපේක්ෂා ඒකාග්‍රතාව සහිත චතුර්ථ ධාන අර්පණාව සමාධිගත වෙනවා. එක ධානයයි. ඉතින් ඒකම ධානය ඊළඟට වසුබාට පමුණවා ගන්නවා. වසුබාට පමුණවාගෙන තමාගේ හිතවන්තයාටත් ඊළඟට අහිතවන්තයාටත් අර වගේ මෛත්‍රී ධ්‍යාන සමාධි කරුණා උපේක්ෂා ධ්‍යාන සමාදිනවා. කුසේ උපේක්ෂා ධ්‍යාන පුරුදු වෙලා අර දිශාපරණයට වෙනවා. හිත ඉහළට අරගෙන නැත අර සත්ව කොටාස 12ට වෙන වෙනම වඩලා දිශා 10ට වෙන වෙනම වඩනවා. මෙන්න මේන උපේක්ෂා බ්‍රහ්ම විහරණය වැඩි යුතු වෙනවා. ඊළඟට සලකා බලන්නට ඕනේ මෛත්‍රී භාවනාවත සමීපම සමීප සතුරා හාගයයි. දුරම දුර සතුරා දේශයයි. නිසා ද්වේෂය ගැන භය වෙන දෙයක් නෑ ද්වේෂය ඈතින් එක්කලා. රාගය තමයි සමීප. නිසා රාගෙන් ප්‍රවේශම් වෙමි මෛත්‍රිය වැඩි යුතුයි. කරුණාවට දුරින් යන්නේ සතුරා හිංසාව. සමීපම සතුරා ශෝකය සමීප සතුරා වන ශෝකයෙන් ප්‍රවේශම් වෙමින් කරුණා වඩන්නට ඕනේ මුදිතාවට දුරින්නේ සතුරා අරතිය ඊර්ෂ්‍යාව සමීප සතුරා අනුවම කනේ දේහසිත සෝමනස්ය ඇති කර ගැනීම දේහසිත සෝමනස්ය කියන්නේ ආශාවෙන් සතුටු වීම ආශාවෙන් සතුටු නම් මුදිතාව නෙමෙයි. ඒක සමීප සතුටා. ඒ ප්‍රවේශම් වෙන්නේ මුදිතාව ගන්න ඕනේ. උපේක්ෂාවට සමීපම සමී දුරස්තම සතුටා තමයි රාගයේ ද්වේෂය. රාගයේ ද්වේෂය දුරස්තයි. නම සමීප සතුටේ කියනවා අකුරාණ උපේක්ෂාව. අකුරාණ උපේක්ෂාව කියන්නේ සතුටින් ගන්න අරමුණ වලදී නුවණින් කල්පනා නොකොට මධ්‍යස්ථ වෙන සිතක් තියෙනවා. ඒක අඥාන උපේක්ෂාව මේ උපේක්ෂා බ්‍රහ්ම වේදනේට සමීප සතුරයි බාධාවයි. ඒ නූලින් කල්පනා කොට දැන උන් ප්‍රවේශම් වෙන්න ඕනේ. බුදු ප්‍රසව බුදු මහරහතන් වහන්සේලා විසින් බුදුකෝල ලැබෙන ශෝදාන් නිවනේ හේතු කොට යන්නේ ඒ මහෝත්තමයන් වහන්සේලා දෙවියන්ට ප්‍රියයි, මිනිසයන්ට ප්‍රියයි, දෙවියන්ගේ ආරක්ෂා නිරතුරුව වින්දා එවගේ වසවිස අවියාවද ගිනි විපත් වලින් වැළකුණා වහවහා චිත්ත ඒකාග්‍රතාවයට කටයුතු කළා මුළු ජීවිතේම ලෝක ප්‍රසන්න ජීවිත බාට පමුණවාගෙන ජීවත් වුණා මාසලා සමයේතම එළඹ සිටි සිහිනුවණින් ගත කළා එවැගේම තමන් වහන්සේලා ඒ බුද්ධත්වයට පසේ බුද්ධත්වයට අරහත්ත්වයටපත් දීමට කලින් ආත්මාවලදී බ්‍රහ්ම ලෝකෝත්පත්තියට අනන්ත ජාතවලපත් වුණා බ්‍රහ්ම විවරණය ලැබීමෙන් අවසාන වශයෙන් තමන් වහන්සේලා ඒ බ්‍රහ්ම විවරණය උපදෙගෙන බලාපොරොත්තු අධිගම බෝධි වලින් ලෝකෝත්තර අමා මහ නිවන් සුව සාක්ෂාත් කරගත්තා බෞද්ධ අබෞද්ධ කාට නමුත් මේ ගුණාංග පහ හරියට පුරුදු කරගන්න ලැබුණා නම් මේ ආනිසංස විශේෂ සියල්ලම 100% සාක්ෂාත් කරගන්න පුළුවන්. ඒ නිසා අපි කමිටි සෑමදාම සැපෙන් ජීවත් වෙන්න, සැපෙන් මුදා ගන්න, සැපෙන් අවදි වෙන්න, නපුරු සීන නොදකින්න, දෙවියන්ගේ මිනිස්යන්ගේ ප්‍රසාදය දිනා ගන්න, විතක් වලින් වැළකී සිටින්ට එවැගේම සිතේ සංසුන් බවකින් ජීවත් වෙන්න, සිතේ සමාධියකින් ජීවත් වෙන්න ඒ වගේම ලෝක ප්‍රේමනාපව ජීවත් වෙන්නේ සියල්ලම සාක්ෂාත් කරගන්න මෙලොව වශයෙන් පුළුවන් වෙනවා ඒ සූදානම් විහරණයේ පුරුදු කර ගැනීම. එතමනක් නෙමෙයි අප ජීවත් වෙන්නේ මේ ලෝකයේත අවක පරිසරයේත රටට ගමට ජනතාවට උදාන ලෞකික ලෝකෝත්තර සෙනසුමක් සලසා දීමට හැකි එකම මාර්ගය මේ සූදානම් විහරණයේ පුරුදු කිරීමයි. එනිසා ප්‍රේතාම කරුණාවෙන් සලකා බලන්නට ඕන තමන් සැලසීගෙන ලොව සූපත් වන පිණිස අත්‍යවශ්‍ය පිළිවෙත් මඟ පිසුදම විහරණයයි. එනිසා සෑම දවසේම මේ අවධූතම් පටන් නිින්දට යනතුරු මේ ගුණාංග අපි ප්‍රායෝගික වශයෙන් පුරුදු කරගන්න අධිෂ්ඨාන කරගනිමු. එවාගේම උදේ පාන්දර අවදි වෙනකොටම තමන් සිහිගුණේ ආවර්ජනා කරගන්න මම අද මෛත්‍රී භාවනාවෙන් ගත කරන්නට ඕනේ. සෑම ඉරියව්කම මෛත්‍රී භාවනාව වඩමින් දවසේ කටයුතු යෙදෙනවා. සමාජයේ දෛනික කටයුතු වලදීද මෛත්‍රී භාවනාව පවත්වන්න පුළුවන්. කරුණා භාවනාව අදිෂ්ඨාන කරගන්න දාසේ ඒ මුළු දවසේම පවත්වනවා. එසේ මුදිතාව උපේක්ෂාව මේ ගුණාංග එකින් එකට දාසෙන් දාස පුරුදු කරගෙන යාමේදී තමාට වැඩි විවේක ගන්න ලැබුණ අවස්ථාවකදී සතියක් දෙකක් හරි මේ භාවනාවෙන් ධ්‍යාන බාට අර්පණා බාට අපට ගොඩනගා ගන්න පුළුවන් වෙනවා. මෙන්න මේක නිසා ඒ සඳහා අපි විශේෂයෙන් මේ බුලර පොහොය දවසේ අදිෂ්ඨාන ප්‍රබා ගනිමු. අද මේ අවස්ථාව වෙනකොට අප විසින් උතුම් සීලස්කන්ධයක් ආරක්ෂා කරගත්ත උපෝසත දවසේදී එවැගේම විත්ති සීල, උපෝසක සීල ආදී උසස් කුල ආරක්ෂා කර ගැනීමෙන් හා දාස පුරා තුන් දව සංවර කරගෙන ආගමානුකූලව ජීවිතය ගත කර ගැනීමෙන් මේ අවස්ථාවේ පැයක් පමණ කාලය තිස්සේ සූගම ධර්මයේ සම්බන්ධ දහම් කතාවකට සවන් දීමෙන් අත්පත් කරගත් මේ කුසල සම්භාරයේ මහත්ඵල මහානිසංස වේවා මේ කුසල සම්භාර ධර්මයේ පරිවසකඥාතීන්ට ජීවත් වන ඥාතීන්ට ආරක්ෂක දිවරාජ මණ්ඩලයට හිතාහිතන දා සෑම සත්නෙකද නවීන පුරා සම්පත් විනසේ වේවා